අපිට කිසිම බයක් සැකයක් තියාගන්න නැතුව අපිට කියන්න පුළුවන් අගෝස්තු මාසේ 17 වෙනිදා අති බහුතරයක් ඇතුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. මේ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. එම නිසා ඒ ජනවාරි මාසේ 8 වෙනිදා ලබාගත ජයග්‍රහණය දාබර අම්මේ තාත්තේ කිසි දිනක පරදු වෙන්න ඉඩ තියන්න එපා. මම හිතන්නේ වික්‍රමසිංහ මහත්තයා හරියට කෙලින් ඍජු නායකත්වයක් දේශපාලනය දේශපාලනය කරලා හරි නායකත්වයක් ලබා දුන්නොත් එතුමා ගැන මට විශාල විශ්වාසයක් තියෙනවා අපිට ලේසියෙන් අවුරුදු 10ක් අදින්න පුළුවන්. මේ රට කිරේ පැනෙන් පැනෙන් අපිට උතුරන්න පුළුවන් දායබරම් මේ තාත්තේ